නිර්වාණගාමී මධ්‍යම ප්‍රතිපදාවේ යම් යම් සියුම් ලක්ෂණ වටහා ගැනීමට සලායතන විභංග ඕඝතරණ විතක්ක සංඨාන මාගන්ධිය රත විනීත වැනි සූත්‍ර ගියවර දේශනයේදී අපට උපකාර වුණා. පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායයට එකඟ වන සාපේක්ෂ ප්‍රායෝගික සාපේක්ෂික මූල ධර්ම බොහෝ දුරට ඒ සූත්‍ර වලින් මතු කර ගන්නට පුළුවන් බවත් අපට පැහැදිලි වුණා. ඒ වගේම මේ නිර්වාණගාමි මේ වැඩපිළිවෙල එකතු කර ගොඩගසා ගැනීමක් කරගසා ගැනීමක් නොව ක්‍රමක්‍රමයෙන් තුනී කර ගනිමින් සියුම් කර ගනිමින්, ගෙවා දමමින් ආත්ම ආත්මීය ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රයත්නයක් පමණක් බවත් අපට පෙනී ගියා. බුදුරජාණන් වහන්සේ මැදුම් සංගියේ අලගද්දූපම සූත්‍රයේදී පහුරක උපමාවෙන් තමන් වහන්සේ දේශනා කළ ධර්මයේ පහුරකට උපමා කොට වදාළේ මෙන්න මේ අර සාපේක්ෂක ප්‍රායෝගිකයේ මූලධර්ම මතු කර දැක්වීමටයි. මේ උපමාව අප මේ දේශනා පෙළේ කීප වරක්ම කෙටියෙන් සඳහන් කළා. නමුත් මේ අවස්ථාවේදී ටිකක් විස්තර සහිතවම එළියට ගන්න බලමු. ඒ දේශනා ඒ උපමා කතාව ඉදිරිපත් කිරීමට බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සංඝයා වහන්සේලාට ආමන්ත්‍රණය කළා ප්‍රකාශ කළේ මෙන්න මේ වාක්‍යයයි. කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේතිස්සාමි නිත්තරණත්ථාය නෝන ගහනත්ථාය මහණෙනි එතරේවීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන පහුරකට උපමා කොට මම නුඹලාට ධර්මය දේශනා කරන්නේ. එහෙම ප්‍රකාශ කළා ඊළඟට උපමා කතාව දක්වනවා. යම්කිසි පුරුෂයෙක් යම්කිසි දුර ගමනක් යාමට සූදානම් වෙලා යන අතරේ ලොකු දිය කඩක් ළඟට පැමිණෙනවා ගඟක් වගේ තැනක් වෙන්න ඕන. එතන ඊතර වීමට නැවක්වත් එහෙම නැත්නම් පාලමක්වත් නැහැ. ඉතින් මේ මිනිසයා මේ මෙතර බිය සහිත සැක සහිත නිසා, ඊතර ආරක්ෂා සහිත බිය රහිත නිසා, ඊතරට යාම සඳහා ඒ තනකොළ ලී කැබලි අතු ඉති ආදියක් එකතු කරගෙන ඒවායින් පහුරක් තනාගෙන අත්පා පිහිට කරගෙන උත්සාහය යම්කිසි උත්සාහයක් දරලා ඊතරට ඊතර වෙනවා. ඊතරට වෙලා ඊතරට ගියාට පස්සේ මේ මේ පහුර මට බොහොම උපකාර වුණා කියලා මේ මේකට ප්‍රතිඋපකාර කරන්න ඕන කියලා ඒ පහුර හිසේ තබාගෙන හරි කරේ තියාගෙන හරි දැන් මං යන්න ඕන කියලා මෙහෙම කල්පනා කළොත් මහණෙනි ඒක ඒ පහුර පිළිබඳව ඒ පුද්ගලයා ක්‍රියා කරන හැටි හරිද කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම විමසනවා. ඒකට සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා ඒක ඒක නෙවෙයි කළ යුත්තේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්ත වශයෙන් කළ යුත්තේ නම් මෙන්න මේකයි. ඒ පහුර එහෙම ගොඩට අරගෙන දමලා එහෙම නැත්නම් දියේ පහ කරලා ඇරලා Tamanට යා යුතු තැන යා යුතු මාර්ගයේ යානෙකයි එහෙම ප්‍රකාශ කළා ඒව මේව කෝ භික්කවේ කුල්ලූපම මයා ධම්මෝ දේසිතෝ නිත්තරණත්ථාය නෝ ගහනත්ථාය කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේසිතං ආජානන්තේහි ධම්මාපි වෝ පහතබ්බා පගේව අධම්මා කියලා විදිහට ප්‍රකාශ කරනවා ඒ උපමා කතාව කුළු ගන්නමින් ඒ ඒ පාඨයේ අදහස එසේම මහණෙනි අර උපමාවට අනුව එසේම මහණෙනි මම ඊතරෙමෙම පිනිස මිස ග්‍රහණය පිනිස නොවන අන්දමින් පහුරකට උපමා කොට මේ ධර්මය නුඹලාට දේශනා කර තිබෙනවා. ඒ ධර්මය එසේ ඊතර වීම පිනිස මිස ග්‍රහණය පිනිස නොවන ආකාරයට දේශනා කරන ලද බව මනමින් දන්නා වූ නුඹලා විසින් තේරුම් ගත්තා වූ නුඹලා විසින් ධර්මයෝ අධර්මයන් පමණක් නොව ධර්මයෝද අතහළ යුත්තාහුය. අධර්ම පමණක් නොවේ ධර්මයනුත් අතහැරිය යුත්තේ කියලා ඔන්න ඔය විදිහටයි මේ සූත්‍ර ඒ උපමා කතාව අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ පහුර උපමාවේ මෙතන බොහොම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ අර අප කලින් සඳහන් කළ අර ප්‍රායෝගික සාපේක්ෂක අර්ථයමයි මෙතන අර අර පුද්ගලයා පහුරක් තනා ගැනීම සෝත්සාහයෙන් ඒ පහුරක් තනාගෙන ඊළඟට ඈතර වෙලා ඒක කරගහගෙන යන්නේ ඒක අල්ලගන්නේ නැහැ. එයින් අපිට පේනවා අර කලින් නොයෙකුත් සූත්‍ර වලින් අපි ඉදිරිපත් කළ ආකාරයට සලායතන විභංග ආදී සූත්‍ර වලින් පෙන්වුණු ආකාරයට මේ ඈතර වීම සඳහා මිසක් මේ එකක්වත් අල්ලා ගැනීමට දෙයක් නැහැ මෙතන. මක් නිසාද? උපාදානය වෙනුවට අනුපාදානයත් සම්මයතාව වෙනුවට අසම්මයතාවත් උපදි වෙනුවට නිර්ුපදි තත්වයක් මේ ශාසන Brahmacharyaවේ මේ ප්‍රතිපදාවේ පරමාර්ථය වෙන නිසායි. එතකොට මේ උපමාව කොයිතරම් වැදගත්ද කියතොත් බුදුරජාණන් වහන්සේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී සංඝයා වහන්සේලාට මේ උපමා කතාව මතක් කරලා දෙනවා. ඉමං චේතුම්හි භික්කවේ දිට්ඨින් එවං පරිසුද්ධං එවං පරියෝදාතං අල්ලීයේත කේලායේත ධනායේත මමායේත අපිනුතුම්හි භික්කවේ කුල්ලූපමං ධම්මං දේසිතං ආජාන ආජානීයාත නිතරණත්ථයනෝ ගහනත්ථායාති නෝ හේතම් බන්තේ ඒ සංඝයා වහන්සේලාගෙන් විමසනවා ඉතින් ඉදින් මහණෙනි නුඹලා මේසා පරිශුද්ධ වූ මේසා පවිත්‍ර වූ මේ දෘෂ්ටිය දෘෂ්ටියෙහි ඇලෙන්නාහු නම් මෙයට ලොල්වන්නාහු නම් මේ ධනයක් කොට සලකන්නාහු නම් මේ මගේයයි කොට මමායනේ සලකන්නාහු නම් නුඹලා මේ පහුර ඊතර වීම පිණිස මිස මේ ධර්මය ඊතර වීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන පහුරකට උපමා කොට දේශනා කරන ලද කාරණය නුඹලා හරි හැටි තේරුම් ගත්තා වූවන්නාහුද නැත ස්වාමීනි කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ එහෙම ඒ විදිහට ඒ අල්ලාගත්තොත් ඒවා අර ලොල්ලුනොත් ඒක ඒ අර උපමාව තේරුම් ගත්තා නොවන බවයි ඒ සංඝයා වහන්සේලා ඒ විදිහට පිළිගත්තේ. ඉතින් මේනොත් අපට පේනවා මෙන්න මේ අර සාපේක්ෂක මූලධර්ම මත මේ මුළු මහත් ප්‍රතිපදාව රඳා පවතින බව එකතු කර ගොඩ ගසා ගැනීමක් කරගසා ගැනීමක් වෙනුවට මෙතන තිබෙන්නේ මේ මේ ප්‍රතිපදාවේ තිබෙන්නේ එකිනෙකට සාපේක්ෂව සම්බන්ධ වී සාපේක්ෂක වශයෙන් සම්බන්ධ වී ගැළපී ඇති ධර්ම પરම්පරාවක් Tamanගේ సంతානිය තුල ක්‍රියාත්මක කිරීමක් අර රත විනීත උපමාවට අනුව එකකින් එකකට තවත් එයින් තවත් එකකට උපකාර ලබාගෙන ඉදිරියට තල්ලු වී යාමක් මේකේ තිබෙන්නේ මෙන්න මේ ඉදිරියට තල්ලු යාන සංසන ස්වභාවය තුල තුලින් අපට දකින්න පුළුවනි ධර්මයේ ඕපනායික ගුණය. මේ ඕපනායික ගුණය මේ ඕපනායික කියන වචනයත් සමහර විට ටිකක් තේරුම් ගැනීමට අපහසු වචනයක් බවට පත් වෙලා තියෙන නොයෙකුත් ආකාරයේ අර්ථ විවරණ නිසා නමුත් මේ මේ වචනේ තේරුම් ගැනීමට උපකාර වන එක්තරා පාඨයක් අපට හමු වෙනවා සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුත්තේ උදායි ස්වාමින් වහන්සේ තමන් වහන්සේ අරහත්ත්වය ලබාගත් බව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනකොට මෙන්න මෙහෙම වාක්‍යයක් පාවිච්චි කරනවා යදනවා ධම්මෝච මේ භන්තේ අபிසමිතෝ මග්ගෝච පටිලද්ධෝ යෝ මේ භාවිතෝ බහුලීකතෝ තථා තථා විහරන්තං තතත්තාය උපනෙස්සති ස්වාමීනි මම විසින් ධර්මය අවබෝධ කර ගන්නා ලදී මාර්ගයද ලබා ගන්නා ලදී යම් මේ මාර්ගයක් භාවිත කරන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ තථා තථා විහරන්තං තතත්තාය උපනිස්සති. ඒක සාමාන්‍ය වාක්‍යාර්ථය වශයෙන් ගත්තොත් එසේ එසේ වෙසෙන්නකු එසේ தത്വයටම පමනුවන් පනුවනවා ලන්නේ ඒ කියන්නේ ඒ යම් යම් ආකාරයෙන් මේ විහරණය කරනවා නම් ඒ தത്വයට ඉබේම පැමිණෙනවා. 아무තු කෙනෙක් තල්ලු කරන්න ඕනේ නැහැ. මේින් අපිට පේන මේ ඕපනායික ගුණය මේ ධර්මය තුලම තිබෙනවා මෙන්න මේ ඉදිරියට තල්ලු කරන පමුණුවන ස්වභාවය. ඕපනායික කියන වචනෙන් ඒ ඒ කාරණේ හැඟෙන්නේ. මේ ඕපනායික ගුණය දැක්වෙන මේ වඩාත් හොඳට විදහා දක්වන වටිනා සූත්‍රයක් අංගුත්තර නිකායේ දස්ක නිපාතේ දකින්ට ලැබෙනවා. චේතනාකරණීය සූත්‍රය නමින්. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිර්වාණයෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් කෙලවර වන දීර්ඝ ධර්ම પરම්පරාවක් දීර්ඝ ධර්ම සමූහයක්ම සාපේක්ෂක වශයෙන් අර එකිනෙකට සියුම් මන්දමින් සම්බන්ධ වෙලා තිබෙන ආකාරය ප්‍රකාශ කරනවා ඒ දීර්ඝ සූත්‍ර දේශනාවෙන් අපි නිදසුන් වශයෙන් කොටසක් විතරක් ඉදිරිපත් කරමු බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනාය කරණීයං අවිප්පටිසාරෝමි උපජ්ජතුති ධම්මතාය සහ භික්කවේ යං සීල සීලවතෝ සීලවන්තස් සීලවතෝ සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ උපජ්ජති අවිප්පටිසාරිස භික්කවේ න චේතනාය කරණීයං පාමුජ්ජං මේ උපජ්ජතුති ධම්මතාය සහ භික්කවේ යං අවිපටි යං අවිපටිසාරස්ස පාමුජ්ජං උපජ්ජති සමුතිතස්ස භික්කවේ නචේතනාය කරණීයං පීතිමේ uppajjatuති ධම්මතායසා භික්කවේ යං සමුතිතස්ස පීති uppajjati ඒ ටිකේ අදහස මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න වූට මා තුල විපිලිසර නැති බව පසුතැවිලි නැති බව උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න වූ ඔහුට විපිලිසර නැති බව උපදී යන මෙය ධර්මතාවමයි. මහණෙනි විපිලිසර නැත්තහු විසින් නැත්තහුට ප්‍රමෝදය මාතුල උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත. විපිලිසර නැත්තහු තුල ප්‍රමෝදය ඇතිවේ යන මෙයම ධර්මතාවමයි. මහණෙනි ප්‍රමෝදය ඇත්තහුට මා තුල ප්‍රීතිය උපදීවායි චේතනා වශයෙන් 아무තුවෙන් කළ යුත්තක් නැත. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදීම මේ ධර්මතාවමයි. ඔන්න ඒ විදිහට ඊටාම් සියුම් මන්දමින් හරියට નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාමාර්ගය ක්‍රියාපටිපාටියක් වගේ විමුක්ති ඥාන දර්ශනය දක්වා වූ මේ දීර්ඝ ධර්ම પરම්පරාව බුදුරජාන් වහන්සේ පුදුමන්දමට මෙන්න මේ ධර්මයේ ඕපනායක ගුණය පෙන්눔 කරමින් දේශනා කරනවා ඒ දේශනාව කුළුගන්වමින් ප්‍රකාශ කරන පාඨය ඒ ඕපනායක ගුණය ඔප්නංවා පෙන්වන විදිහේ පාඨයක්. ඉතිකෝ භික්කවේ ධම්මාව ධම්මේ අபிසන්දෙන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති අපාරා පාරංගමනාය. මෙසේ මහණෙනි මෙතරින් එතරට යාමට එහෙම නැත්නම් මෙතරින් එතරට යාමෙහිලා ධර්මයෝම ධර්මයන් වෙතට ගලායෙත් ධර්මයෝම ධර්මයන් පරිපූර්ණ කරයි. ඒකට මේ ධර්මයන්ටම අයිති වැඩක් මේක. මම මගේ මගේ කියලා දෙයක් නෑ මෙතන. ධර්ම මේ ධර්මය තුලම එතකොට තියෙනවා මෙන්න මේ ඉදිරියට පමුණවන ස්වභාවය. නිවන් කරාගෙන යන ගුණය, ඒ තල්ලුව ධර්මය තුලින්ම ලබාගත හැකි බවයි මෙයින් පේන්නේ. මේ ඕපනයික ඥාන වචනේ පමණක් නොවේයි මේ ධර්මය හඳුන්වීමට ධර්මයේ ಗುಣ හැඳින්වීමට යෙදෙන ඒ ಗುಣපද 6ම ඒ පද 6ම ඊ타මත්ම අර්ථාන්විතයි ඒ අර්ථාන්විත වගේම ඒවා එකිනෙකට සමාන එකිනෙකට සමීප වූ අර්ථ දනවන පද සමූහයක් එකිනෙකට සමීප වූ අර්ථ සමූහයක් ප්‍රකාශ කරනවා අන්න ඒක නිසා තමයි අර සූත්‍ර ප්‍රදේශවල සමහර විට එයින් එක පදයක් විවරණය කරන යම්කිසි සූත්‍රයක අනිත් පද සමූහයත් ඒක එකම ඈඳලා දක්වනවා සමහර තැන්වල ඒ ප්‍රශ්න කරු අනුව ප්‍රශ්න කරු සමහර විට සම්දිට්ඨික කියන වචනේ තේරුම අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඒ සියල්ලම ඒ ස්වාර්ථාතයෙන් පටන්ගෙන සම්පූර්ණ ගුණපද 6ම ඉදිරිපත් කරනවා. දැන් මහතන් ආසංක සූත්‍රය වැනි සූත්‍රවල ඕපනායික පදයයි වැඩි ප්‍රකට කෙරෙන්නේ ඒ විස්තර කෙරෙන්නේ. නමුත් එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ අර පද 6ම ಗುಣ පද 6ම දක්වනවා. ඒවා එකිනෙකට සමීපාර්ථ නිසා. දැන් අපි බලමු මේව සමීපාර්ථ වන හැටි. ස්වාක්ඛාත ස්වාක්ඛාත පදේ සාමාන්‍යයෙන් මේක තෝරන්නේ අර පරියාප්ති ධර්මයේ පිළිබඳ ඒ බුදුරජාණන් වහන්සේ මූලමැදාගේ යහපත් යහපත් කොට අර්ථ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත කොට අට්ඨංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් දේශිත නිසා මේ ධර්මයේ ස්වාක්ඛාතය කියලායි සාමාන්‍යයෙන් තෝරන්නේ. නමුත් මේ ස්වාක්ඛාත කියන පදයේ නියම අර්ථය ඇත්ත වශයෙන් අපිට ගන්න තියෙන්නේ අර ප්‍රතිපත්තියට නැඹුරු කරලයි. දුරක්ඛාත ධර්මයේ නැති සම්දිට්ඨක ගුණයක්. මෙන්න මේ ස්වාක්ඛාත ධර්මයේ තිබෙනවා. අන්න ඒක නිසා ඒකට ස්වාක්ඛාත ධර්මය කියලා කියන්නේ. දුරක්ඛාත ධර්මයේ ප්‍රතිඵල දැකිය හැක්කේ නැහැ. දකින්න බෑ. සමහර විට ඒක පරලෝකදී දකින්න පුළුවන් වන්නේ. සම්පරායික වශයෙන්. මේ ස්වාක්ඛාත ධර්මයේ ප්‍රතිඵල සම්දිට්ඨිකයි. මෙලොවම අස්පනා අපිට මේ දෙටු දෙමියෙහිම දැකිය හැකි නිසා. අන්න ඒක නිසා එතකොට මේ ස්වාක්ඛාත කියන පදේ අර සම්දිට්ඨික පදයට එක්ක සම්බන්ධ කරලා අපි තේරුම් ගත යුත්තේ. මේ සම්දිට්ඨික කියන වචනේ අප ටිකක් සවිස්තරව විස්තර දක්වලා තියෙනවා අර කලින් දේශනාවකදී සීහ සේනාපති පිළිබඳ කථාන්තරයක් ආශ්‍රයෙන් කොටිම කියන මේ දැන් මේ අවස්ථාවේ අපි කෙටියෙන් සඳහන් කරතොත් මේ සම්දිට්ඨික වචනයෙන් හැඟෙන්නේ අර දිට්ඨු දැමීම මෙලවදීම දැන් දැන්ම ප්‍රතිඵල දැකිය හැකි ස්වභාවයක් සම්දිට්ඨික දිත්තේව ධම්මේ කියන අදහසයි. ධර්මයේ බොහෝ තැන්වල නිවන ගැන සඳහන් වෙනකොට දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්ව ආදී වශයෙන් දක්වන්නේ මේ සම්දිට්ඨික ගුණය මතු කර දීමටයි. එතකොට සම්ප්‍රායික වශයෙන් පරලෝකදී නොව මෙලොවදීම දිටු දැමීමදීම දැන් දැන්ම ප්‍රතිඵල දැකිය හැකි නිසා මේ ධර්මයේ ස්වාක්ඛාතයි ඊළඟට මෙන්න මේ සම්දිට්ඨික පදයට පදයේ අකාලික පදයට යා කරගත හැකියි. මේ ධර්මයේ සම්දිට්ඨික නිසාම ඊට දෙමීදීම ප්‍රතිඵල දැකිය හැකි නිසාම ඒක කාලික නොවේ අකාලිකයි. කල්යවා ඒ ප්‍රතිඵල එනකම් බලාපොරොත්තුව සිටිය යුතු නැහැ. අප මුල් දේශනා වලින් පොඩි උපමාවක් වගේ දැක්ුවා නිදර්ශන වශයෙන් මතක තබා මතක තබා ගන්න පහසු වෙන උපමාවක් දැක්ුවා අර මේ කාලේ විභාගයකට පිළිතුරු ලියලා ප්‍රතිඵල එනකන් සැකසිතව යම්කිසි කාල පරතරයක් ගෙවන්න වගේ දෙයක් නොවේ මේ නිර්වාණ විභාගයට පිළිතුරු ලියනවත් එක්කම ප්‍රතිඵලත් එතන සහතිකයත් එතන ඔන්න ওই විදිහේ අර සම්දිට්ඨික බව නිසාම අකාලික ගුණයකුත් මේකේ තිබෙනවා. කල් නොයවා විපාක දෙන ස්වභාවය. නමුත් අවාසනාවකට වගේ මේ අකාලික කියන පදයටත් අටුවා යුගයේදී නොයෙකුත් විදිහේ ආගන්තුක අර්ථ ඈඳෙන ඈඳෙන්න පටන් ගත්තා. මේ අකාලික කියන පදේ සදාකාලික කියලා තෝරන්න පටන් ගත්තා. කිසිසේත් මේ සූත්‍රවල අකාලික යන පදේ සදාකාලික කියලා ගන්න බෑ. ඒක හොඳට පැහැදිලි වෙනවා. දැන් ඔන්න සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ සමිද්දි සූත්‍රයෙන් මේ සමිද්දි ස්වාමීන් වහන්සේ දවසක් තපෝදාරාමේ පෙන් පහසු වෙලා එලිමහනේ ඒ ශරීරය ඉරව්වෙන් වේලමින් සිටින අවස්ථාවේ එක්තරා දේවතාවෙක් මේ භද්‍ර යවුවන වියේ සිටීමේ uh, සමිද්දි ස්වාමින් වහන්සේගේ ශරීර ස්වභාව දැකලා ධර්මානුකූල නොවන විදිය අනුශාසනාවක් කළා මෙන්න මේ විදියට බුඤ්ජ බික්කු මානුසකේ කාමේ මා සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවි. මහණ මේ මිනිසෙන්ට ඇති ඇති කාම සම්පත් අනුභව කරන්න. මේ සම්දිට්ඨික දේ ඇතහැරලා කාලිකයෝ සිදුවන්න එපා. මේ දිට්ඨ ධම්මික වශයෙන් මේ ජීවිතයේදීම ලබන්න පුළුවන් දේ ඇතහැරලා මේ කාලික කල් ගියාට පස්සේ පරලෝකදී ලබන්න පුළුවන් දේ ගැන උත්සාහ කරන්න එපයි කියන එකයි ඒ අභියෝගයේ අදහස. එතකොට මේ සමිද්ද ස්වාමීන් වහන්සේ ඊට දෙන පිළිතුර නක්වාං ආවසෝ සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවි අනුධාවාමි කාලිකං ච ඛවාං භික්කවේ ඛවාං ආවසෝ හිත්වා සම්දිට්ඨිකං අනුධාවා කාලිකා හි කාම අවුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එත්ථභීයෝ සම්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඒ ප්‍රකාශ කළේ සමිද්දි ස්වාමීන් වහන්සේ අර දේවතාවට පිළිතුරු දෙනවා. අවත්නි මම සම්දිට්ඨිකය ඇතහැරලා කාලිකය ඔස්සේ දුවනවා නොවේ. කාලිකය ඇතහැරලා සම්දිට්ඨිකය ඔස්සේ දුවනවා. මේ කාමයන් පංචකාම සම්පත්තිය මේ කාමයන් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ කාලික හැටියට. බහුදුක්ඛ බොහෝ දුක් උපායාස ආදීනව ගෙන දෙන්න දීර්ඝ කාලයක් තිස්සේ වයි විපාක ගෙන දෙන විදිහේ දෙයක් හැටියටයි මේ බුදුරජාන් වහන්සේ මේ කාමයන් පිළිබඳව ප්‍රකාශ කළ තිබෙන්නේ. අන්න ඒක එහෙම නමුත් මේ ධර්මය සම්දිත්තිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි පච්චත්තං වීත්තබ්බ විඤ්ඤෝ කියන ඔන්න ඔයගොන සමුදායෙන් යුක්තයි කියලා. දැන් එතකොට ඒ අනුව අපට පේනවා අර සම්දිත්තික කියන පදයට අකාලික කියන පදයට එකිනෙකට සමීපාර්ථවත්. ඒක නිසා තමයි අර සම්දිත්තිකං හිත්වා කාලිකං කියන මේ වචන දක්වලා තියෙන එතන. පරලෝකදී ලැබෙනවා නම් ඒක කාලිකයි. කලක් ගිහිල්ලා ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒක Tamanට දකින්නත් පුළුවන් දකින්නවාද කියලා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න බෑ. නමුත් අර සම්දිට්ඨික නම් දිත්තේව ධම්මේ නම් ඒක ගැන සැකයක් නෑ. ඒකට ආයි කාලපරතරයක් නෑ. ඒක කාලපරතරයක් නෑ එතන. අකාලික. ඊළඟට මේ අකාලික කියන පදේ ඒහිපස්සික පදයටත් සම්බන්ධයි. කල නොයවා ප්‍රතිඵල දැකිය හැකි නම් එතන තිබෙන්නේ එතන ඒව බලව කියලා කියන්න පුළුවන් සමත් පුළුවන් කමක් තිබෙනවා. කැඳවීමක් අභියෝගයක් කරන්න පුළුවන් ඒව බලව කියලා. පරලෝව ගිහිල්ලා කාලයකට පස්සේ දකින්න තියෙනවනම් ඒකට කියන්නේ මෙන්න යව බලව කියලා. ගිහිල්ලා බලාගන්නේ කියලා. සම්පරායික නම් කාලික නම් කියන්නේ වෙන්නේ ගිහිල්ලා බලාගන්න කියලා. සම්තිටික අකාලික නිසාම ඒව බලව කියන්න පුළුවන්. මේ ඒව බලව කියන්නේ බුදුරජාණන් වහන්සේ නොවේ ධර්මයමයි. ඒක නිසා ඒක ධර්මයේම ගුණයක් හැටියට දක්වලා තිබෙනවා. ඒ හිපස්සික ගුණය ධර්මයටම අදාළ දෙයක්, ධර්මයටම ආවේනික වූ දෙයක්. මේ ධර්මයේ එක්තරා කැඳවීමක් කරනවා, අභියෝගයක් කරනවා. එන්න බලන්න කියලා. ඒ කැඳවීම ඒ අභියෝගය පිළිගන්නා පිළිගත් ඒ නුවණැත්තන් විසින් එදත් අදත් කවදත් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත පුළුවන් දැනගත හැකි නිසා තමයි අවසාන වශයෙන් කියවෙන්නේ පච්චත්තං වේදිතාබ්බෝ විඤ්ඤෝ තම නුවණැත්තන් විසින් තම තමන්ටම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත හැකි වෙන්නේ අන්න අර ඒව බලක කියන ගුණය මේ ධර්මයේ තිබෙන නිසා. ওই විදිහට බලනකොට අපිට පේනවා මේ ධර්මයේ ගුණ හයම. ආශ්‍රයෙන් අපිට මේ අර්ධර්මයේ ඕපනායික ගුණය තව දුරටත් අපිට පැහැදිලි වෙනවා. තතහ තතහ විහරන්තං තතත්තාය උපනිස්සති. ඒ ආකාරයට විහරණය ඒ වෙසෙන්නකු ඒ ඒ தത്വෙටම පමුණවාලන ස්වභාවය මේ ධර්මයේ තුල තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ දේශනා කළ ධර්මය හැටියට මේ අභිඥාවෙන් දැන දේශනා කළ ධර්මය හැටියට සමහර අවස්ථාවල් වල දක්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයමයි. විශේෂයෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතල ප්‍රකාශ කරනවා තස්මා දිහ භික්ඛවේ යේතේ මයා ධම්මා අභිඤ්ඤා දේසිතා තේවෝ සාදුකං උග්ගහෙත්වා ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බා යතහිතං බ්‍රහ්මචර්යං අද්දනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමේච තේ භික්කවේ මා ධම්මා අභිඤ්ඤා දේසිතා තේතිදං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්ත බොජ්ජංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තස්මාති එබැවින් මහණෙනි මා විසින් අභිඥාවෙන් දැන දේශනා කරන ලද යම් ධර්මයෝ වෙද්ද ඒවා නුඹලා විසින් මනවින් ඉගෙන මනවින් පුහුණු පුරුදු පුහුණු කටයුතුයි සේවනය කළ යුතුයි යම් මේ එසේ සේවනය කිරීමෙන් එසේ පුරුදු කිරීමෙන් මේ ශාසන බ්‍රහ්මචාර්යාව දීර්ඝ කාලයක් පවතිනු ඇත එයම බොහෝ දිනාට හිතසුව පිණිස දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස වන්නේය මම විසින් එසේ අභිඥාවෙන් දැන් දේශනා කරන ලද ධර්මය කවරහුද? සතර සතිපට්ඨාන ධර්මයන්, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොධ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මෙන්න මේ ධර්මයන්. මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලිනුත් අපට අර ධර්මයේ ඕපනායික ගුණය අර එකිනෙකට සම්බන්ධ වී තිබෙන අර සාපේක්ෂකව ප්‍රායෝගිකව ගැළපී තිබෙන ඒ සම්බන්ධතාව අපට මතු කරගන්න පුළුවන්. ඒ මතු කරගත යුතුවත් තිබෙනවා. මක් නිසාද මේ ඒ තරම්ම මේ ඇත්ත වශයෙන් සාමාන්‍යයෙන් මේ කාලයේ ධර්මය හැඳින්වීමේදී එය පරිප්තියට මුල් තැන දීලා ඒ ධර්මය හඳුන්වන්නේ එක්ක යම්කිසි ග්‍රන්ථ සමූහයක් වශයෙන් දැන් මෙතෙන්දි බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේදී තරම් ඒ තීරණාත්මකයේ වැදගත් අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හැඳින්වීමේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් ප්‍රතිපත්තියට මුල් තැන දීලා ඒක නිසා තමයි මේක හරියට අර උපකරණ මල්ලක් මේ සංඝයාට බාරණ කරලා යනවා වගේ මේ සත්‍තිස් බෝධිපාක්ෂ මේ බෝධිපක්ෂික ධර්ම 37ම එක්තරා විදිහක උපකරණ මල්ලක් හැටියට හඳුන්වන්න පුළුවන්. මලු හතක් ඇත්ත වශයෙන්. උපකරණ මලු 7කින් යුක්ත ඒ ධර්ම 37. මේ උපකරණ මලුත් එකිනෙක ඊ타ත්ම ක්‍රමානුකූලව සමතාවකින් යුතුව සකස් වෙලා තිබෙනවා, ගොනු වෙලා තිබෙනවා. අපි දැන් ඒව මතු කරගන්න බලමු. පළමුවෙන්ම දක්වලා තිබෙන්නේ මේ සතර සතිපට්ඨාන ඒක ආවට ගියාට නෙවෙයි යම්කිසි ක්‍රමානුකූලත්වයක් නිසායි. ඒකට මුල් තැනක් හිමි විය යුතු නිසා වෙන්න ඕන. චත්තාරෝ සතිපට්ඨාන. මේ සතිපට්ඨාන කියන වචනය උගතුන් නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා විශේෂයෙන්ම සතිය සතිපට්ඨානය ගැන උනන්දුවක් ඇති මේ කාලේ ඔය ප ဋ ාණ කියන වචනයට සම්බන්ධ කළත් උප ဋ ාණ කියන වචනයටත් සම්බන්ධ කළා. අත් වශයෙන් මේ ගන්න ගත යුත්තේ මෙතන ප ဋ ාණ කියන එකයි සතිය පිහිටුවීම කියන අදහසයි. සතිය පිහිටුවීමේ ප්‍රතිඵලය තමයි උපට්ඨිත සති බව. එළඹ සිටි සිහිය ඇති බව. ඒක නිසා තමයි අර ඒ අන්දමින් සතිපට්ඨානය පුරුදු කළ තැනැත්තා පිළිබඳව කියන්නේ කියවෙන්නේ උපට්ඨිත සති. උපට්ඨිත සති සයන් ධම්මෝ ආදී වශයෙන්. එතකොට ඊළඟට මේ සතිපට්ඨානයේ තිබෙන ධර්ම හතර මේවා එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඕලාරික අරමුණෙන් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් සියුම් අරමුණෙහි සතිය පිහිටුවීමට අභ්‍යාසයක් ලබා දෙනවා. කය අරමුණු කර ගැනීම ඊටාම පහසුයි. ඒ කය අරමුණු කරගෙන ඒ සිහිය පිහිටුවන අවස්ථා පිහිටුවීමේදී ප්‍රතිඵලය කුමක්ද? වේදනාව පිළිබඳ වැඩි අවබෝධයක් ඒ වඩාත් හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට වේදනාවත් අරමුණු වෙනවා. මේ එක්තරා ක්‍රමානුකූලත්වයක් දැක්වීමටයි මේවා මේවා හරියට අර එක සතියක් මේක ආයානුපස්සනාවටලා ඊළඟ සතිය වේදනානුපස්සනා කියලා ඒ විදිහේ ක්‍රමානුකූලත්වයක් නෙවෙයි මෙතන දක්වන්නේ මේවා ධර්මතා වශයෙන් සම්බන්ධ වෙලා තියෙන ආකාරය පෙන්වීමටයි මේ විග්‍රහය කරන්නේ. එතකොට ඒ කායानुපස්සනාව තුලින් කායानुපස්සනාවේ ඒ ඒ සිත පුරුදු කර පුද්ගලයාට වේදනාවන් වඩාත් හොඳින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සැප වේදනා දුක් වේදනා පමණක් නෙවෙයි මේ අදුක්ඛම සුඛ වශයෙන් තිබෙන මධ්‍යස්ථ වේදනාව සාමාන්‍යයෙන් ඒවා නුවරට හසුරන්නේ නැති දේවලුත් අරමුණු කරගන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි ඒවා සාමිස නිර්ාමිස වශයෙන් ඒවායි ප්‍රභේද වශයෙන් හඳුන්වා ගන්න පුළුවන් වෙනවා. ඒ සාමිස වශයෙන්, නිර්ආමිස වශයෙන් නැති වෙන වේදනා. ওই විදිහට අපිට පේන අර වේදනානුපස්සනාව ටිකක් අරිට වඩා සියුම්. ඊළඟට වේදනානුපස්සනාවෙන් ඊළඟට චිත්තානුපස්සනාවට යනකොට එතන තියෙන්නේ හරියට අර වේදනාව අනුව අර සිතේ ඇති වෙන හරියට සංඥායලි ක්‍රියාත්මක වෙන අවස්ථාව වගේ සරාගං සදෝසං සමෝහං විතරාගං විත දෝසං විත මොහං ආදී වශයෙන් ඔය සිතේ ඒ සංඥා එක් එක් ඒ රාග ආදී ක්ලේශ සිතිවිලි අනුව ඒවායේ ඇති නැති බව අනුව ඇතිවන යම්කිසි විචිත්‍ර සංඥායලි දැකීමක් වගේ එතන චිත්තානුපස්සනාවේ දී හමු වෙන්නේ ඊළඟට එිනුත් ටිකක් ඈතට යනකොට ඔන්න ධම්මානුපස්සනාව අර සංඥායලි වලට යටින් තිබෙන යතුරු පෝරුවල ක්‍රියාකාරීත්වය දැකීම වගේ හරියට මේවා මේ ක්ලේශ ධර්ම එහෙම නැත්නම් හොඳ ඒ කුසල් ධර්ම ආදී මේවා සිතේ ඇති වෙන ආකාරය ඒවා ඇති වෙන අවස්ථාව ඒවා නැති අවස්ථාව ඇති ඇති අවස්ථාව ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය වැඩෙන ආකාරය ප්‍රහීන වෙන ආකාරය ওই විදිහට ඒවා පිළිබඳව අර ගැඹුරින් ධම්මානුපස්සනා කොටසේදී ඒ වැටෙන්න පටන් ගන්නවා ඒකම ඒ සතියට අරමුණු කර ගන්නවා එතකොට අපි බලමු මේ සතර සතිපට්ඨානයත් සතර සම්මප්පාදානයත් අතරත් යම් කිසි සම්බන්ධතාවක් තිබෙනවද කියලා දැන් අර ධම්මානුපස්සනා කොටසේ තිබෙන ඒ ඊට අයිති පර්වයන් ඊට අයිති විශේෂ ඡේද අතුරින් අපි ගලමු නිදසුනක් වශයෙන් නීවරණ පබ්බේ නීවරණ පිළිබඳව කියවෙන තැන. එතන කියවෙනවා නීවරණ ගැන නීවරණවල ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය ගැන කියන අවස්ථාවේ යථාච අනුප්පන්නස කාමච්ඡන්දස උප්පාදෝ හෝති තංච පජානාති. යථාච උප්පන්නස කාමච්ඡන්දස පහණං හෝති තංච පජානාති කියලා. ඒ කියන්නේ නූපන්නා වූ කාමච්ඡන්දය යම් ආකාරයකට උපදීද එයද දැනගනි. ප්‍රකාශ කළ පාට දෙක ඒ නිවර්ණ පබ්බේ තියෙන ඒ පාට දෙක අපිට පුළුවන් සංසන්දනය කරන්න අර සතර සම්මප්පදාන අතුරෙන් ඒ මුල් දෙකට මුල් අසම්මප්පදාන වශයෙන් දක්වන මුල් කාරණා දෙකට දැන් ඒවා සතර සම්මප්පදානයන් දැක්වීමේදී පළමුවෙන් ප්‍රකාශ කරන්නේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය ඡන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්හාති පදහති. ඔය ක්ලේශ පක්ෂයේ වෙන අකුසල ධර්ම ඒ නූපන්නා වූ පාපක අකුසල ධර්ම නූපදීම සඳහා ඡන්දයක් ඇති කරගන්න කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නවා වෑයමක් දරනවා චන්දං ජනේති වායමති විරියං ආරභති වීරියක් ආරඹනවා චිත්තම් පග්ගන්නාති හිත දැඩි කරගන්නවා පදහති උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් දරනවා ඒ විදිහට මේ චන්දං ජනේති ආදී ඒ පාඨය ඒ හතරටම පොදුයි එතකොට මුලින් දක්වන්නේ අර නූපන් අකුසල් නූපන් පාපක අකුසල ධර්ම නූපදීම පිණිසත් උපන් පාපක අකුසල ධර්ම ප්‍රහාණය පිණිසත් ඒ ඡන්දයක් යම්කිසි උත්සාහයක් ප්‍රයත්නයක් ව්‍යායාමයක් දරනවා කියන එකයි කියවෙන්නේ. මෙන්න මේක පෙනෙනවා මේක සම්බන්ධයි අර නීවරණ පිළිබඳව අවබෝධයට. සතිපට්ඨානෙ නම් තියෙන්නේ ඒව ඇති වෙන ආකාරය ඒව නැති වෙන ආකාරය තීරුම් ගනි කියන එක විතරයි. පජානාති කියන වචනය එතන තියෙන්නේ. එතන කියවෙන්නේ. නමුත් මෙතන එක්තරා සමානත්වයක් දකින්න පුළුවනි. ඒක අර සම්මප්පදානයට තුඩු දෙන ආකාරය. සම්මප්පදාන වලට මේවා ඉබේ සිදුවෙන දේවල් නොවේ. මේ ධම්මානුපස්සනාවේ සති සතිපට්ඨානයේ මේවා මේ විදිහට දක්වලා තිබුණාට මොකද? එයින් හිතන්න නරකයි මේ කාමච්ඡන්ද ආදී ඔහි ඇති වෙනවා, ඉබේ ඇති වෙනවා කියලා. සතිපට්ඨාන අවස්ථාවේදී කරන්නේ ඒවා ඇති වෙන ආකාරය. ඒ ධර්ම ඒවා අර සතියෙන් ඉඳගෙන බලාගෙන ඉන්නවා. නමුත් එතනින් වැඩි ඉවර නැහැ. දැන් එතකොට අපි අර පළමුවෙන්ම මේ මේ සම්මප්පදාන කොටසට සම්බන්ධ කිරීම සඳහා අර මුලින් දෙක එතකොට අපිට එකතු කරන්න පුළුවන් සම්බන්ධ සංසඳන්න පුළුවන් නීවරණ පබ්බේ තිබෙන ඒ ඒ කාමච්ඡන්ද පිළිබඳ කාරණයට. ඊළඟට අනිත් දෙක ගැන අපි හිතලා බලමු. අනිත් සම්මප්පදානයේ ඊළඟට කියවෙන දෙකත් එක්ක සම්බන්ධ කරන්න ඔන්න කොටස අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති සංචපජානාති යතහච uppannasස සති සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූර්ණී හෝති සංජපජානාති නූපන්නා වූ සති සම්බොජ්ජංගයාගේ සම්බොජ්ජංගයාගේ ඉපදීම යම් ආකාරයකට වේද ඒද දැනගනි uppannaa වූ සති සම්බොජ්ජංගයා භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යන ආකාරය යම් ආකාරයකට වේද ඒද දැනගනි මෙන්න මේ දෙක සම්බන්ධ කරන්න පුළුවනි අර සම්මප්පදාන හතරෙන් අග දෙකට එතන කියවෙන්නේ uppannānaṁ කුසලානං ධම්මානං uppannānaṁ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරපතිත්තම් පග්ගණ්හාති පදහති uppannānaṁ කුසලානං ධම්මානං uppannānaṁ පාපකානං uppannānaṁ කුසලානං ධම්මානං උපාදාය උපන්නාන කුසලාන ධම්මා නම් ධිතියා අසම්මෝසාය විහිව භාවය භාවනාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණිය ඡන්දං ජනේති වායමති විරියං ආරබ චිත්තම් පග්ගණ්ණාති පදහත් ඒ කුසල් ඒ කුසල් පක්ෂයේ පිළිබඳව කෙරෙන සම්මප්පාදානියයි අද දෙකෙන් කියවෙන්නේ දැන් මේ මේ කාරණේ අප වැඩියක් මතු කරගත්තේ දැන් මේ කාලේ විශේෂයෙන්ම ඔය සතිපට්ඨානය ගැන විවිධ මතාන්තර ඇති වෙන කාලේ සාමාන්‍ය මතයක් දැක්වෙනවා මෙනෙහි කිරීමෙන් සියල්ලම සම්පූර්ණ වෙයි කියලා. මෙනෙහි කිරීම මාත්‍රයෙන් සියල්ල සම්පූර්ණයි කියන හැඟීමකුත් සමහර කෙනෙක් තුල තියෙනවා. ඒකට හේතුව අර බොජ්ජංග 37න් මේ සතිපට්ඨානය වෙන් කරගෙන ඒකෙම විශේෂඥ වීමට උත්සාහ දැරීමක් වෙන්න පුළුවන්. නමුත් මේවා එකිනෙකට සම්බන්ධතාවක් තිබෙනවා. මේ බොජ්ජංග තුලින් බොජ්ජංග මල්ල මේ සතිපට්ඨාන මල්ල තුලින් මේ මතුවෙනවා මෙන්න මේ සම්මප්පදාන මල්ල. ඒක නිසා තමයි අර මෙනෙහි කිරීම මාත්‍රයෙන් නවතින්නේ නැතිව ඒ මෙනෙහි කිරීම ඇත්ත වශයෙන්ම අර සම්මප්පදාහණයට මූලික පදනමක් යම්කිසි දැන් ඔය යන්ත්‍රයක වුණත් ක්‍රියා යම්කිසි තැනක් තද කිරීමක් ගුරුල් කිරීමක් අවශ්‍ය නම් ඉස්සෙල්ලා ඒක වටහා ගන්න ඕනේ. ඒකට ඒක යම් ඒක පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඕන සතියෙන්. මේක මේ විදිහටයි දැන් තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට හරි ගස්සන්න ඕනේ කියලා. අන්න ඒක නිසා තමයි අර සතිය පිහිටුවීමේදී අරට අමුතුවෙන් උත්සාහයක් ගැන කියවෙන්නේ නැහැ. නමුත් ඒ ඒ අවබෝධය මත පිහිටලා ඊළඟට අර සතර සම්මාප්පාදානෙන් අකුසල දේවල් අකුසල පක්ෂයේ වෙන කාමච්ඡන්ද ආදී දේවල් නම් ඒකට නිසි සම්මාප්පාදානයක් ඊ පැත්තෙන් යොදනවා. කුසල් පක්ෂයේ වෙන සම්බුද්ධංග ආදියක් නම් ඒකට නිසි උත්සාහයක් ප්‍රයත්නයක් අර සංඥා එළිය වලට යටින් තිබෙන යතුරු පෝරුවල ක්‍රියාකාරීත්වය දැකීම වගේ හරියට මේවා මේ ක්ලේශ ධර්ම එහෙම නැත්නම් හොඳ ඒ කුසල් ධර්ම ආදී මේවා සිතේ ඇති වෙන ආකාරය ඒවා ඇති වෙන අවස්ථාව ඒවා නැති අවස්ථාව ඇති ඇති අවස්ථාව ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය වැඩෙන ආකාරය ප්‍රහීන වෙන ආකාරය ওই විදිහට ඒවා පිළිබඳව අර ගැඹුරින් ධම්මානුපස්සනා කොටසේදී ඒ වැටෙන්න පටන් ගන්නවා ඒකම ඒ සතියට අරමුණු කර ගන්නවා එතකොට අපි බලමු මේ සතර සතිපට්ඨානයත් සතර සම්මප්පාදානයත් අතරත් යම් කිසි සම්බන්ධතාවක් තිබෙනවද කියලා දේශනා කරන කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. එහෙමනම් එක වචනයෙන් කියන්න පුළුවන් එකට ඇයි මෙච්චර වචන ගොඩක් යෙදුවේ? මේ වචන තුල එක්තරා තිබෙනවා ක්‍රමානුකූලත්වයක්. ආරෝහණ ක්‍රමයට කෙනෙකු යොදන වීරියේ ප්‍රයත්නයේ අවස්ථා කීපයක් මේ පද සමූහයේ දකින්න පුළුවන්. චන්දං ජනේති කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නවා. වායමති වෑයමක් දරනවා. විරියං ආරභති වීරියක් අරඹනවා. චිත්තම් පක් ගන්නාති සිත දැඩි කරගන්නවා. පදහති ප්‍රධාන උත්කෘෂ්ඨ වීරියක් ප්‍රකර්ෂ වීරියක් දරනවා. ප්‍රකර්ෂ ප්‍රයත්නයක් දරනවා. කියලා මේ පද සමූහයේ තිබෙනවා එක්තරා ක්‍රමානුකූලව වැඩි වැඩෙන ස්වභාවයක්. එතකොට අර සතර සම්මප්පදාහණය පුරුදු කරන පුද්ගලයා මෙන්න මේ අවස්ථාවල් පිළිබඳ කල්යාමේදී විශේෂඥ තත්වයටපත් වෙනවා. ඒකයි අපිට මේ ඉද්ධිපාද තුලින් ඉද්ධිපාද වශයෙන් දක්වන කොටස අර සතර සම්මප්පදාණයෙන්ම ප්‍රතිඵලයක් හැටියට දක්වන්න පුළුවන්. අපි මේ කාරණය වඩාත් මේ ප්‍රායෝගික ධර්මයේ ප්‍රායෝගික පක්ෂයට නැඹුරු වෙමින් මේ දේශනා කරන නිසා අපි උපමාවක් ගනිමු. අනිත් තැන් වල කළා වගේ. වැඩි දෙයක් නෙමෙයි ගල් කුලක්. ලොකු ගලක් මේ ගල් කුල පෙරලන්න අපට හිතුනහම පළමුවෙන්ම අපි මේක අපේ අවශ්‍යතාවක් නිසා මේක මෙතන තියෙන එක හරි නෑ මේක අපි එහාට පෙරලන්න ඕන කියලා ඡන්දයක් ඇති කරගන්නවා ඕනෑකම කැමැත්තක් ඇති කරගන්නවා නමුත් මේ ඡන්දයක් ඇති වුණු පමණින් ඕනෑකමක් ඇති වුණු පමණින් ගල එහාට පෙරලෙන්නේ නෑ ඒක නිසා ඊළඟට වෑයමක් දරන්නටත් වෙනවා මේකට අර යකඩේණිය ආදියක් එහෙම නැත්නම් යම් යම් කිසි ඔය ලී දඬු ආදියක් කිට්ටු කරගෙන මේ ගල යටට දාලා මේක ටිකක් හොල්ලන්න ඕන. ගල හෙල්ලුන්නේ නැතත් උර හිසවත් හොල්ලලා යම්කිසි වෑයමක් කරන්න ඕන. ඔන්න වෑයම වෑයමක් දරනවා. ඊළඟට මේක දැන් ඉතින් ඔසවන්නත් පුළුවන් ටිකක් හෙල්ලෙන බවක් පේනවා. මේක ඔස්සන්න ඔසවන්න පටන් ගත්තා. ඔන්න වීරියන් අරබ ආරබති. ඔන්න දත් මිටිකා ගන්න අවස්ථාව. වීරියක් ආරඹනවා. මේක දැන් පෙරලන්නයි උත්සාහය. එහෙම පෙරලාගෙන ඈතට ටිකක් ඈතට තල්ලු කරගෙන යනකොට ඔන්න අවදානම් අවස්ථාවකුත් එනවා. මේක මේ පැත්තට පෙරළුනොත් මාව යට වෙනවා. එහාට පෙරලන්නත් බැරි වෙන්නත් පුළුවන්. ඔන්න එතකොට වායමති විරියං ආරභති ඊළාට චිත්තම් පක් ගන්නාති. අදිෂ්ඨාන ශක්තිය දෙන්දි පෙරටු කර ගන්නවා. නෑ මම මේක පෙරලලාමයි නවතින්නේ. අන්න ඒ අවස්ථාව තමයි අර අර දිව යටිදල් හප්පව ගන්න අවස්ථාව. චිත්තම් පක් ගන්නා සිත දැඩි කර ගන්නවා. ඊළඟට එහෙම සිත දැඩි කරගෙන ඊළඟට ඔන්න අවසාන ප්‍රයත්නය මේක කොහොම හරි යහටම පෙරලන්න. ඒ කරන අර කාය ජීවිත নিরপেক্ষක ප්‍රයත්නයක් ඒක. අර චතුරංග සමන්නාගත වීරිය කියලා කියන විදිහට කාමන්තාචෝචන ආරුචාට්ඨිත අවසිස ශරීරයේ උපසසතු මංස ලෝහිතං යන්තං පුරිස තාමින පුරිස වීරියන පුරිස පරක්කමින පත්තබ්බං නැතං අපාපුනිත්වා විජාස සංථානං පවිසති කියලා ප්‍රකාශ කළ ආකාරයට ඒ සම්නහරට තිබියේවා මස්ලේ වියලී ඒවා පුරුෂත්තාමෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමක් කළ යුතුද ඒ නොකර වීරිය ලැබීමක් නොවන්නේ කියලා කියන ආකාරයට උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් යොදනවා. ඒ අවස්ථාවේ තමයි අන්නර දිග හුස්මක් ගන්න. අවසාන හුස්ම වුණට සෑහෙන පමණ දිග හුස්මක් අරගෙන අර ගල් කුල එහාට පෙරලා දානවා. එතකොට ඒක මේ සාමාන්‍ය ලෝකී ලෞකික සිද්ධියක් ආශ්‍රයෙන් අපි උපමාව ගත්තේ නමුත් මේකට මේ වෙනස තියෙන්නේ අර ගල් කුල වෙනුවට මේ දුක්ඛඳ කියලා වෙන් කරගන්න මේකට එකතු කරගන්න එකයි. එතකොට ඒ උපමාව ධර්මානුකූල වෙනවා. මේ මහා දුක්ඛඳ මේ මහා දුක්ඛඳ පෙරලන්න ගන්න උත්සාහයයි මේ ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගහන අතිපදහති කියන්නේ. ඔය විදිහට ගත්තාම අපිට පේනවා අර දැන් ඡන්දෙ දැන් ඉද්ධිපාද හතර මොනවද? ඡන්ද, විරිය, චිත්ත, විමර්ශන වචන වශයෙන්ුත් මෙතන පේනවා අර සම්මප්පදාණයට නෑ කමක් අර ඡන්දං ඡන්ද ඉදිපාදී. අර ඡන්දං ජනේති කියලා කියාපු එකම තමයි. ඊළඟට විරිය චිත් ඉදිපාදීත් පේනවා වචන වශයෙන්ුත් සමානත්වයක්. කොටිම කියනවා වායමති විරියති කියන වචන දෙක මේකට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් වාචාර්ථ වශයෙන් බැලුවාම කෙලින්ම බැලුවාම විරියං ආරබති කියන එක පේනවා අර විරිය ඉදිපාදිය තුල තිබෙනවා. අර චිත්තම් පග්ගන්හාති කියාපු එකට අර අදිෂ්ඨාන ශක්තිය හංගවන පදයක් තමයි අර චිත්ත ඉදිපාදේ. විහිමංසා ඉදිවාදයට තමයි තැනක් නැති හැටි පේන්නේ. නමුත් මෙන්න මේ කියාපු මේ වීරයේ අවස්ථා අවශ්‍ය අවස්ථාවන් පිළිබඳ අර සතියෙන් යුක්තව ඒකට ඒ උපාය මාර්ගය ඒ ප්‍රයෝගය ඒ විමසුම් නුවණ යෙදීමේදී අන්න විමංසා ඉදිපාදියත් වැඩෙනවා. එතන කියන්නේ ප්‍රඥාව. වෙන වෙන ආකාරයකින් පිළිසිරන ප්‍රඥාවයි නුවණයි. ඕනෑම කාර්යයකට අවශ්‍ය විමසුම් නුවණ. අර ගල පෙරලන එක පොඩි වැඩක් නෙවෙයි. හොඳ විමසුම් නොනකින් කළ යුතුයි. ඒක තුලින් ප්‍රඥාවයි මතුවෙන්නේ. ඒක මෙතන විමංශා වශයෙන් දක්වනවා. එතකොට ඔන්න ඉද්ධිපාද හතරක් ආව එළියට. මේ ඉද්ධිපාද කියලා කියන්නේ මොකක්ද? මේක සමහරවයි වාචාර්ථ වශයෙන් බලනකොට 이르දි කියලා කියන්නේ අර 이르දි ප්‍රාතිහාර්ය හඟවන පදයක්. නමුත් 이르දි පිළිබඳව පමණක් නෙවෙයි 이르දිත් අයිති මේකට මේ නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා දරන උත්සාහයක් දක්වනවා. අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං කියලා දක්වන ඒ විමුක්ත තත්ත්වය ලබා ගැනීම සඳහා දරන ඒ ඒක ඉෂ්ට කර ගැනීමට සමුද්ධ කර ගැනීමට දරන මාර්ග ගන්නා මාර්ග හතරක් හැටියටත් මේ ඉතිපාද හතර දක්වනවා. ඉතිපාද සංයුත්තේම පෙන්වන්න කළා තියෙනවා ඒ විදිහට. ඒකට මේ තුලින් අපිට දකින්න පුළුවන් අර සම්මප්පදානයේදී යෙදූ ඒ වීරිය විවිධ අවස්ථා තුලින් ඒ යම් යම් පුද්ගලයින් ඒ එක් එක් අවස්ථාව පිළිබඳව තම තමන්ගේ පුද්ගල විවිධත්වය අනුව තම තමන්ගේ විශේෂත්වය අනුව ඒ වඩාත් මුලට ගන්න පුළුවන් මොකද්ද කියන එක අඳුනා ගන්නවා. දැන් ඇතම් කෙනෙකුට ඒ ඡන්දයම මුල් තැන තියාගෙන. දැන් ඒක නිසා තමයි අනිත් දේවල් පිළිබඳව නෙවෙයි ඉද්ධිපාද ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ. එක පුද්ගලයාට ඒ හතරම එකපාරටම අවශ්‍ය නොවේ. එකක් මුලට උනත් ගත්තත් ඇති. ඒ ඉද්ධිපාද අතුරින් තමාගේ චරිතානුකූල වූ ඒ ඡන්දය හෝ දැන් උපමා දැන් කථාන්තර වලින් දක්වනවා ඔය රට්ටපාල ස්වාමීන් වහන්සේ ඡන්දය මුල් කරගෙන ඔය විදිහට දක්වනවා මොඝරාජ මීමංසා. ඔය විදිහට එක එක ඉද්ධිපාද ඒ ශාසනයේ හිටි ස්වාමීන් වහන්සේලාගේ නිවන් දැකීමට උපකාර කරගත්තු ඉද්ධිපාදයේ විවිධයි ඒ සුත්තලයන්ට අනුව. නමුත් මේ ඇත්ත වශයෙන් බලනවා නම් අර එයින් එකක් පමණක් නොවේ එතන කියවෙන්නේ. මෙතන තිබෙන්නේ 아무තු ධර්මතාවක්. අර ඇතම් කෙනෙකුට ඡන්දය ඡන්දය හොඳට හිතට අල්ලලා ඡන්දේම මුල් කරගෙන ඒ මම මේක කරන්න ඕන කියලා ගත්ත ඕනෑකම කැමැත් බලවත් කැමැත්ත නිසා බලවත් ඡන්දය නිසාම අනිකුත් දේවලුත් ඒකට ඇදිලා එනවා. ඒකම ඇදිලා එනවා අර වෑයාම වීරිය අදිෂ්ඨාන ආදී ඒකම ඇදිලා එනවා. සහායකයෝ වගේ. ඒ වගේම දැන් අර ඇතම් කෙනෙකුට වීරිය අවස්ථාවේදී දැනෙනවා අත් වශයෙන් වීරිය දරනකොට තමයි ඔන්න මගේ නියම පෞරුෂය මතුවෙන්නේ කියලා. ඒතනත්තට වීරිය ඉදිපාදේ මතු මතු කරගෙන ඉදිරිපත් කරගෙන පුළුවන් නිවන් දකින්න. තවත් කෙනෙකුට අදිෂ්ඨාන ශක්තිය. මම මේ ගන්න අදිෂ්ඨානයක් මම කඩන්නේ නැහැ කියලා ඒ අදිෂ්ඨාන ශක්තියම පෙරටු කරගෙන. එතකොට එනවා අනිත් ඒවත් ඇදිලා උදව් කරන්න. තවත් කෙනෙකුට විමර්ශන බුද්ධිය ප්‍රඥා ප්‍රඥාධික පුද්ගලයින්ට විමසුන් නොවන. ඒක කොහොම හරි මේක මොකක් හරි තියෙනවා කියලා ඒක අර එහා පැත්තට පෙරලාම බලනවා. ඔන්න ඒක නිසා ඒ ඒ වගේම අපි දැන් සඳහන් කළ අර ධර්මතාව අර එක් එක් ඉද්ධිපාදයේ අනු අනිත්‍යව ඇදිලා එනවා කියන එක ඒකත් පෙන්눔 කරනවා ඒ ඉද්ධිපාද සංයුත්තේ ඉද්ධිපාද හඳුන්වන වචන මාලාවෙනුත් දිග වචන මාලාවකින් මේ එක් එක් ඉද්ධිපාද මේ ඉද්ධිපාද භාවනාව කියවෙන්නේ ඉද්ධිපාද දැන් ඔන්න ඡන්ද ඉද්ධිපාදය එහෙම ගැන කියවෙනවා ඡන්ද ඉද්ධිපාදය වඩනවා ඒ ඡන්දය ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියලා වාක්‍යයක් එතන දෙනවා. යම් කිසි භික්ෂුවක් ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විරිය සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විමංශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉදිපාදං භාවේති. මේ දිග පාඩියත් විස්තර කළම දෙනවා සූත්‍රයේ මොකද්ද මේ ඡන්ද සමාධි කියන්නේ? ඒක නිකන් 아무ත සමාධියක් වෙන තැන්වල දකින්න නැති විදිය සමාධියක්. මේකත් තේරුම් කරලා දෙනවා. ඡන්දං චේ භික්කවේ භික්ඛු නිස්සාය ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං අයං උච්චති භික්කවේ ඡන්ද සමාධි. මේ කැමැත්ත ඕනෑකම නිසා ඒ ඡන්දය ඇති කර ගැනීම නිසා යම්කිසි භික්ෂුවක් යම්කිසි සමාහිත බවක් එක සිත එකඟ කර ගැනීමක් ලබනවා නම් අන්න ඒකට කියන ඡන්ද සමාධි කියලා. ඊළඟට ඒ ඡන්ද සමාධි කියලා කියන මේ විදිහට ඒක ඕනෑකම නිසාම එක්තරා විදිහකට සමාධියකට සම්බන්ධන වගේ ස්ථාවර තත්වයකට පැමිණියා නම් එතන ඉඳලා කරන්නේ කුමක්ද? ඒක ඊළඟට කියවෙනවා. සෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඡන්දං ජනේති උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය සෝ අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබ චිත්තං පග්ගණ්ණාති පදාති uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya candaṁ janeti vāyamati viriyaṁ āraba cittaṁ paggannāti padāti anuppannānaṁ kusalaṇaṁ dhammānaṁ uppādāya candaṁ janeti vāyamati viriyaṁ āraba cittaṁ paggannāti padāti අනුප්පන්නානම් කුසලානන් ධම්මාන ඨිතිය ආසම්මෝසාය බිහිව බාය වේපුල්ලාය භාවනාය පාපුය ඡන්දං ජනේති වාමති වියං ආරභ චිත්තම් පග්ගන්හාති පදහති. එතන දක්වන්නේ ඊළඟට සතර සම්මප්පදාණයමයි. අර එක් ඉද්ධිපාදයක් මතු කරගත්තට පස්සේ අර පළපුරුදු සම්මප්පදාණයමයි ඊළඟට ඇදිලා එන්නේ. ඒ කියන්නේ අර ඡන්දයෙන් ඇති කරගත්ත සමයන් කිසි සමාධි තත්ත්වයක්, ඒ සමාධියේ පිහිටලා ඒ භික්ෂුව අර හතර සම්මප්පදාණයම වඩනවා. අන්න ඒක නිසා තමයි අපි සඳහන් කළේ අර කොයි ඉද්ධිපාදයේ මතු වුණත් එකක් මතු වුණාට මොකද අනිත් අය සහායට එනවා. ඒ ඡන්දය මුල් කරගෙන අර සතර සම්මප්පදානය වඩනවා. ඒ සතර සම්මප්පදානය වැඩිම ප්‍රකාශ වෙන වචන මාලාවේ ඉද්ධි ඡන්දපඥන වචනේ පමණක් නෙවෙයි අනිත් පද සමූහයක් දකින්න ලැබෙනවා. ඒ විදිහට තමයි විරිය සමාධි, චිත්ත සමාධි, මීමංසා සමාධි විස්තර කරලා තියෙන්නේ. ඊළඟට ඒ එතකොට එතන කියවුණ අර ඡන්ද සමාධි කියන කාරණය. ප්‍රධාන සංඛාර කියලා කියන්නේ කුමක්ද? ඔන්න ඔන්න හිතාපු මේ සතර සම්ප්‍රදාන පුරුදු කිරීමමයි සම්ප්‍රදාන සංඛාරා කියලා කියන්නේ. මේ උච්චන්ති ප්‍රධාන සංඛාරා. ඒ කියන්නේ අර ඡන්ද සමාධිය පිහිටලා සතර සම්ප්‍රදාන වැඩිීමේට කරන උත්සාහය ප්‍රධාන සංඛාර නමින් අර පාඩේ කියවෙනවා. ප්‍රධාන කියලා කියන්නේ උත්කෘෂ්ඨ වීරිය. සංඛාර කියලා කියන්නේ ඒ සංස්කාර කියන කරුණු විකුත් අර්ථ තියෙනවා. දැන් මෙතන ඒ ඒ සඳහා කෙරෙන විශේෂ ක්‍රියා පටිපාටිය. ඒ ප්‍රයත්නය හා සම්බන්ධ ක්‍රියාපටිපාටිය, ඒ උත්සාහ රාශිය. ඒවා ඒවා එතකොට අර සතර සම්ප්‍රදානියමයි අර ඉද්ධිවාදය මුල් කරගෙන කරන්නේ. ඡන්ද සමාය. එතකොට ওই විදිහට දක්වලා බුදුරජාන් වහන්සේ ඊළඟට මේක අර දිග පාඨයට ගලපලා පෙන්눔 කරනවා. ඉති ඉති අයංච ඡන්தோ අයංච ඡන්ද සමාධි ඉමේච පධාන සංඛාරා අයං උච්චති ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතෝ ඉද්ධිපාදෝ මෙසේ මෙන්න මෙහෙම ඡන්දය කියලා එකක් තියෙනවා. මෙහෙම ඡන්ද සමාධි කියලා එකක් තියෙනවා. මෙහෙම ප්‍රධාන සංඛාර කියලා දේවල් තියෙනවා. මෙන්න මේක නිසා තමයි මේව එකතු කරලා ගත්තාම තමයි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියන ඒ ඉද්ධිපාද භාවනාව පිළිබඳ පාඩය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔක තුලින් අපි එතකොට දැක්කා අර සම්මප්පදාන වලට ඒ ඉද්ධිපාද සමපදාන තුලින් ඉද්ධිපාද මල්ල ඇදිලා ඉන හැටි. ඊළඟට සමහර විට ඒ තරම්ම පැහැදිලි නොවෙන්න පුළුවනි. නමුත් යම්කිසි සම්බන්ධතාවක් අපිට දක්වන්න පුළුවනි. මේ ඉද්ධිපාද හතරත් ඉන්ද්‍රිය පහත් අතර. පංචින්ද්‍රියන්. ඉන්ද්‍රිය කියන වචනේ සාමාන්‍ය තේරුම අධිපති බව රජකම කියන අදහසයි. මෙතන මේ කියවෙන්නේ අර ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය නොවේයි. සද්ධා, විරිය, සති, සමාධි කියන පංචින්ද්‍රියන්. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රියන් පහ, ඉන්ද්‍රිය ධර්ම පහ සකස් වීමට උපකාර වෙනවා අත් වශයෙන්ම මේ ඡන්දාදී ඉද්ධිපාද හතරක්. යමක් ඉෂ්ට කර ගැනීම සම්පූර්ණ කර ගැනීම සමෘද්ධ කර ගැනීම සඳහා ඒ මාර්ග මතු කරගත්තා නම් අර යම් යම් ධර්ම වලට අධිපතිකම ලබා ගන්න ලබා දෙන්නත් පුළුවන්. දැන් වෙන නාමයකින් මෙතන සද්ධා කියලා පෙනී හිටින්නේ අර ඡන්දයමයි. ශ්‍රද්ධාධික පුද්ගලයාටයි ඡන්දේ එන්නේ ඕනෑකම කැමැත්ත ඒ කුසල ඡන්ද ආදී වශයෙන් මතුවෙලා එන්නේ. ඒක නිසා තමයි අර සද්ධාව ඒ මුලට දක්වලා තියෙනවා මෙතන. ඒ සද්ධාව පිළිබඳව කත්තච බික්කවේ සද්ධින්ද්‍රියං දට්ඨපං. මානේ කොතැනකද මේ සද්ධා සද්ධින්ද්‍රිය දැකිය හැක්කේ? චතුසු සෝතාපට්ඨියං ගීසු. සෝතාපට්ඨියංග හතරේ සෝතාපට්ඨියංග හතර හැටියට දක්වන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකන්තේහි සීලෙහි සමන්නාගතෝ කියලා කියන ඒ කාරණා හතරයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය පිළිබඳව අවබෝධයෙන් කාරණා කාරණා තේරුම් අරගෙන ඇති කරගන්න ඒ සෝවාන් පුද්ගලයා තුළ තියෙන ඒ විශිෂ්ට සද්ධාවයි ඊළඟට අරියකන්ත ශීල වශයෙන් දැක්වෙන්නේ ඒ ශීලය පරිපූර්ණ කිරීම සඳහා දරන ඒ දැරීමට ශීලය පිළිබඳව තිබෙන එතනත් ඒ ශ්‍රද්ධාවයි මූලිකව ඒ ශීලය පුරන්නේ මූලික කරගෙන ශීලය පුරන්නේ සද්දේන්ද්‍රිය හැඳින්වීමේදී ඔන්න ඔය ඒ හැඳින්වීම තුලින් අපිට පේනවා එතනත් අර ඡන්දේ ඉද්ධිපාදේ ඒ රාවයක් එතන දකින්න ලැබෙනවා ඊළඟට විරිය ඉන්ද්‍රිය මේ විරිය ඉන්ද්‍රිය සකස් වීමටත් අර විරිය ගැන ඊට අමුතුවෙන් කියන්න ඕනේ ඒ සම්මප්පදාන ඒක නිසාම තමයි විරීන්ද්‍රිය පිළිබඳව හැඳින්වීමේදී කත්තච බික්කවේ විරීන්ද්‍රියන් දත්තබ්බන්. මහණෙනි මේ විරීන්ද්‍රිය කොතැනද දැකිය හැකිද? කොතැනක දැකිය හැකිද? චතුසු සම්මප්පදානීසු සතර සම්‍යක් ප්‍රදානී සම්මප්පදාන ඉද්ධිපාදනය වේ කියන එකට සම්බන්ධ බව අප සඳහන් කළා. එතකොට මේ විරීන්ද්‍රිය තුල තිබෙන්නේ තර ඉද්ධිපාද සම්මප්පදාන ඉද්ධිපාද වශයෙන් ඒ දිනු කරගත්තු ඒ ධර්මම විරි ඒක ඉන්ද්‍රිය தත්වයට දැන්පත් වෙලා අධිපතියෙක් වෙලා ලොක්ෙක් වෙලා ඊළඟට සතිය සතින්ද්‍රියත් අර ඒකත් වැඩිය පේන්නේ නෑ මෙතන. නමුත් යටින් ඉඳගෙන අර සතිපට්ඨාන අවස්ථාවේ ඉඳලා යටින් ඉඳගෙන මේ සතිය වැඩ කරා නොපෙනින්න. නිහඬ සේවයක් මේ සතියෙන් කෙරෙන්නේ. දැන් මෙතනත් මැදින් ඉන්නේ. අධිපතියෝ අතරින් මැදින් ඉන්නේ මේ සමතාව සලසා දෙන්න. ඊළඟට විරීන්ද්‍රිය ඊළඟට අනිත් සතින්ද්‍රිය ඒ සතින්ද්‍රිය හඳුන්වන්නේ කත්තච බික්කේ සතින්ද්‍රියන් ගත්තබ්බන් චතුසු සතිපට්ඨානේසු සතර සතිපට්ඨානෙහි මේ සතින්ද්‍රිය දකින්න පුළුවන් වන්නේ එතනින් අරගෙන ආපු ටිකමයි මේ සතිඉන්ද්‍රිය තිබෙන්නේ. ඒවා අතහැරලම නෙවෙයි ඒවා ඒවත් වඩාත් වැඩෙනවා. එතකොට ඊළඟට සමාධි ඉන්ද්‍රියන්. මේ සමාධි ඉන්ද්‍රියත් අර එතන සමාධියේ පොඩි මතුවීමක් අර ඉද්ධිපාද අවස්ථාවේදීත් අපි දුටුවා. ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමංශා සමාධි කියලා එක්තරා තැන්පත් බවක්, එක්තරා එකඟ බවක් ඒ වීරිය යොදන අවස්ථාවෙත් කෙනෙක් ඇති කර ගන්නවා. නමුත් මෙතන තෝරන්නේ ඒක චතුසු ඥානීයසු සත්‍යච වික්‍රේ සමාධින්ද්‍රයන් ගත්තබ්බන් චතුසු ඥානේසු ධාන හතර පිළිබඳව එහෙමත් නැත්නම් වෙන විදියකට සමහර විට තෝරනවා වොස්සග්ගාරම්මණං කරිත්වා ලබති චිත්තස්ස සමාධි ලබති චිත්ත ලබති සමාධි ලබති චිත්තස්ස ඒකග්ගතං ආර්ය ශ්‍රාවකයා වොස්සග්ගාරාමන මේ ඔක්කොම අතහරින්න ඒක අරමුණු කිරීම නිවන අරමුණු කරගෙන යම්කිසි සමාධියක් ලබා ගන්නවා නම් ඒක සමාධින්ද්‍රිය ඒ පොදුවේ දල වශයෙන් හැඳින්නුවොත් එතකොට එතනත් අපිට දකින්න අර දකින්න පුළුවනි අර වීරය ඊර ඉද්ධිපාදාදිය දිනු කර ගැනීම තුලින්මයි මේ සමාධිය මතු කර මතු වෙන්නේ. ඊළඟට පඤ්චේන්ද්‍රියන් අර කලින් සඳහන් කරා විමංශාවෙම ඒ එකටත් නැකම් නැකමක් තිබෙනවා මේ පඤ්ඤාවේ. පඤ්චේන්ද්‍රියන්. නමුත් මෙතන අර ගල් කුලක් පෙරලීම වගේ සාමාන්‍ය විමසුම් නුවණක් නෙවෙයි අර දුක්ඛඳ පෙරලීම පිළිබඳ ඒ ප්‍රඥාව ඒ විමසුම් නුවණයි මෙතන. ඒකම තමයි කත්තිච වික්කේ පඤ්චේන්ද්‍රියන් දත්තබ්බා චතුසු ආර්ය සත්‍යේසු චතුරාර්ය සත්‍යී දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මේ සතරයි අර ගල් කුල පෙරලන්න වගේ දෙයක් මෙතනක් තිබෙන්නේ දුක දුක ඊට හේතුව ඒ හේතුව නැති කිරීම නිවන ඒකට මාර්ගය එතනත් අර විමංශා ඒ ඉද්ධිපාදයට සම්බන්ධතාවක් අපිට දකින්න පුළුවන් මේ පඤ්චේන්ද්‍රියන් තවත් විදිහකට සමහර අවස්ථාවල තෝරන උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ ඒ විදර්ශනාත්මක වශයෙන් ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ඒ කොයි ආකාරයෙන් කිව්වත් අර නිවන් පිළිබඳ ඒ ප්‍රඥාව ඒකත් ඉන්ද්‍රිය தත්ත්වය. එතකොට මේවත් අර ඉන්ද්‍රිය වේමත්තතාව අනුව ඒ පුද්ගලයාට මේවා සංසාරික වශයෙන් වැඩි වශයෙන් අඩු වශයෙන් පිළිලා තිබෙනවා. බුදුරජාන් වහන්සේට ඒ ඉන්ද්‍රිය වේමත්තතාව පේන නිසා තමයි ඒ ශ්‍රාවකයන් පහසුවෙන් ඉක්මවන්න පුළුවන් වුනේ. මේ ඉන්ද්‍රියවලත් එතකොට අපිට අර කලින් සඳහන් කළා අපි අර සතිය මැදින් සිටිනවා කියලා. සතිපට්ඨානෙ ඉඳලා අරගෙන ආපු ඒ සතිය නිහඬ සේවාව මෙතෙන් දීටු කරන්නේ අර අධිපතින් දෙකොටස අර යුගනද්ද වශයෙන් පවතින ධර්ම දෙපැත්තකට අදිනවා අධිපතිකම දැන් ලැබිලා තිබෙන නිසා ශ්‍රද්ධාව අධික පුද්ගලයා ඒ පැත්තට ඇදගෙන යනවා පඤ්ඤාව අධික පුද්ගලයා තව පැත්තකට ඇදගෙන යනවා එයන් ඒව සම කිරීමක් අවශ්‍ය වෙනවා ඉන්ද්‍රිය සමතාව මේ මාර්ගඵල අවබෝධයේදී අවශ්‍ය වන්නේත් ඒකයි ඒ සමතාව සලසා දෙනවා මැදින් සිටින සතිය ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් ඒ යුගනද්ද වශයෙන් තිබෙන ධර්ම ඊළාට වීරියත් සමාධියත් වීරිය අධික වීම නිසා සමාධිය පිරෙහෙන්න පුළුවන් අවශ්‍ය තමයි වීරියත් ඊළාට සමාධිය හොඳ නමුත් ඒකටම වැද හිටියොත් සමහරට වීරිය අඩු වෙන්න පුළුවන් ඒක ගැලිලා හිටියොත් අන්න ඒක නිසා ඒ වීරියත් සමාධියත් ඒකත් සම කරලා පෙන්නනවා අර සතියෙන් මැදින් ඉඳගෙන ඔය විදිහට බලනකොට අර මෙතන මේ මේ කියන උපකරණ මල්ලේ සමතාව සලදා දෙන සතිය. තවත් විදිහකට බලනකොට මෙතනත් තිබෙනවා එක්තරා විදිහක අර අනුපිළිවෙලකුත් දකින්න පුළුවන්. ඒක ඒ ඉන්ද්‍රිය සංයුත්තේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ ධර්මයේම ඒක බුදුරජාන් වහන්සේට 아무තුමින් බණක් කියනවා වගේ නෙවෙයි අප සඳහා මේ කාරණේ දක්වන්නේ සද්ධයි සද්දස්සෙහි පන්තේ අරිය ශාවකස්ස ඒතං පාටිකං කං දැන් ආරද්ධ වීර්යෝ විහෙරිසති අකුසලාණං ධම්මාණං පහනාය කුසලාණං ධම්මාණං උපාදාය තාම්වා දල්ල පරක්කමෝ අනික්ඛිත දරෝ කුසලේසු ධම්මේසු ආදී වශයෙන් ස්වාමීනි ශ්‍රද්ධාව ඇති ආර්ය ශ්‍රාවකයා පිළිබඳ මෙවන්නක් බලාපොරොත්තු විය හැකි කුමක්ද ඒ පාපක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ඊළඟට ඒ විදිහේ යම්කිසි උත්සාහයක් දරනවා කුසල ධර්මයන් ලං කර ගැනීම සඳහා දැඩි වීරියක් තාම බලයෙන් යුක්ත වීරියක් දරනවා කියලා ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් ශ්‍රද්ධාව ඇති පුද්ගලයාට. ඉතින් අපිට පේනවා මේ ශ්‍රද්ධාව මුල් කරගෙන වීරිය ජනිත වෙන්නේ, වීරිය මතු වෙන්නේ. ඒ වගේම වීරියෙත් තියෙන සම්බන්ධතාවක් සතියට මේක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා සද්දස්සේ ඉබන්තේ ආරද්ධ විරියසේ තං පාටිකංකං යං සතිමා විහෙරිසති පරමේන සතිනේපක්කේන සමන්නාගත්තු ආදී වශයෙන් ශ්‍රද්ධාවති වීරයති ආරශ්‍රාවකයාගෙන් මෙවැන්න බලාපොරොත්තු විය හැකි කුමක්ද අර සතිය වටහානින් ගොඩනගාගත් ඒ සතියෙන් යුක්තව හොඳ සතියකින් යුක්තව වාසය කරනවා කියලා මෙන්න මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට එතනත් ඒ අනුපිළිවෙලකුත් මේ ASCII පේනවා. ඊළඟට ඒ සතිමත් පුද්ගලයා පිළිබඳවත් ඊළඟ දින සතියත් සමාධියත් අතර සම්බන්ධතාවක් සාරිපුත් ස්වාමීන් වහන්සේ දක්වනවා. සද්දස්ස ඊබන්තේ ආරද්ධ විරියස්ස උපට්ඨිත සතිනෝ ඒතං පාටිකංකං යම් වසග්ගාරම්මණං කරිත්වා ලබති චිත්තස්ස සමාධින් චිත්තස්ස ඒකග්ගතං ලබති සමාධින් චිත්තස්ස ඒකග්ගතං අර ශ්‍රද්ධාව ඇති වීරිය ඇති සතිය පිහිටි පුද්ගලයාගෙන් සමාධියකුත් ඇති කරගන්නේ කියලා එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට සමාධියේ ඉඳලා පඤ්ඤාවටත් ඒක එතන සම්බන්ධතාවක් සාරිපුත් ස්වාමීන් වහන්සේ දක්වනවා. සද්ධාසහි භන්තේ අරිය ශාවකස්ස ආරද්ධ විරියස්ස උපට්ඨිත සතිනෝ සමාහිත චිත්තස්ස ඒතං පාටිකංකං යං එවං පජානිස්සති අනමතග්ගෝ කෝ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං අවිජ්ජායත්වේව සමෝකායස්ස අශේෂ විරාග නිරෝධා සංසංයතං පදං පණීතං ඒතං පදං යදිනං සම්බ සංඛාර සමතෝ සබ්බූපදීපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන සද්ධාව ඇති අරමණ ලද වීරිය ඇති එළඹ සිටි සිහිය ඇති සමාධිමත් සිත ඇති ආර්ය ශ්‍රාවකයාගෙන් මෙවැනි කාරණයක් දැනගන්නේ අයිද බලාපොරොත්තු විය හැකිය නම තග්ගෝඛෝ සංසාරෝ මේ සංසාරය නොදත හැකි අදක් ඇත්තේ උබ්බාකෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණාණං සත්තාණං තණ්හා සංයෝජනාණං සන්ධාවතං සංසරතං අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනෙන් බැඳුණු සංසාරයේ දුවන්නා වූ සැරිසරන්නා වූ සත්වයින්ගේ මේ පෙර කෙලවරක් නොපැනින්නේය අවිද්‍යාව නම් වූ අඳුරු කඳෙහිම නිර්වශේෂ පිරාග නිරෝධයෙන් ලදන ලබන මේ తත්වෙම ශාන්තය මේ తත්වෙම ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොඇල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය